හතරේ සූත්‍රය විශේෂයෙන්ම සංදයන් හා සම්බන්ධයෙන් ඉතාම ගැඹුරු අවබෝධයක් අපිට ලබලා දෙනවා. මුලින්ම බුදුරජාණන් වහන්සේ සූත්‍රය පටන් ගන්නේ විශේෂයෙන්ම උබ්බේ නිවාසානුස්සතිය සම්බන්ධයෙන් යම් කිසි ප්‍රකාශනයක් කරනවා. ඒ කියන්නේ අතීතයේදී අපි ගත කරපු ජීවිත සම්බන්ධයෙන් අපේ අතීත භවයන් හා සම්බන්ධයෙන් කවුරුන් හෝ කෙනෙක් යම් ප්‍රකාශයක් කරනවා වගේ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 මේ සූත්‍රයේ ගැඹුරකට දැන් තාත් පිවිසුනොත් දැන් මේ රූප කියන සම්බය සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ දෙන විවරණයේදී දුක්ඛපීතිකෝ දුක්ඛවේ තස්මා රූපන්ති උච්චති කියලා මේ තමයි අපි දක්වීමක් වෙන්නේ ඒ කියන්නේ විශේෂයෙන්ම දෙලීමකට ලක් වෙනවා එහෙමත් නැත්නම් හදතුළු වීම වලට ලක් වෙනවා හරදර වලට ලක් වෙනවා පීඩාවන්ට ලක් වෙනවා කියන අර්ථයෙන් තමයි රූප කියන අර්ථය දීලා තියෙන්නේ. එතකොට මොනවැන්ද පෙනෙන්නේ කියන එකත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ තමයි අතරම අපිට කාටත් තේරෙන කාරණා රසක් තමයි එතන ඉදිරිපත් කරන්නේ. විශේෂයෙන්ම උෂ්ණත්වයෙන් මුසුමෙන් මේක පෙළෙනවා. ඊළඟට සීතලෙන් මේක පෙළෙනවා. ඊළඟට බඩගින්නෙන් පිපාසාවෙන් පෙළෙනවා. ඊට පස්සේ විවිධ මැසි මදුරු ආදී ඕජුරු වලින් පෙළෙනවා. ඊට පස්සේ සර්ප ගෝනුසු ඒ වගේ ඒ සත්තුන්ගෙන් කුමින්ගෙන් මේ රූපේ පෙළෙනවා ඊට අමතරව අනිකුත් යම් යම් ලෙඩ දුක් ආදී අනිකුත් විවිධාකාර බාහිර සාධකයන්ගෙන් මේ රූපය පෙළෙනවා. ඒතර මෙන්න මේ විවිධ අන්දමින් පෙළෙනවා කියන අර්ථයෙන් පීඩාවට ලක් වෙනවා කියන අර්ථයෙන් වෙහෙසට ලක් වෙනවා කියන අර්ථයෙන් දුප්පති කියන වචනය, රූප කියන වචනය පාවිච්චි කරන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒකතකොට අපිට තේරෙනවා මේ අත්දැකීම ගැන හොඳට අවධානය යොමු කරන කෙනෙක් මේ රූපය ගැන ලොකු ආශාවකින් මාන්නකාරකමකින් සලකනවා වෙනුවට මේ රූපයේ තියෙන එක්තරා අන්දමක දුර්වල ස්වභාවය ගැන නැත්නම් මේ රූපයේ තියෙන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 වර්තමානයේදී ඒබඳුම කාදැමීමකට ලක් වෙනවා. අනාගතයේ යම්කිසි රූපයක් මට උරුම වුණා නම් ඒ හරහා කාදැමීමකට ලක් වෙනවා. ඒතර මෙන්න මේ ප්‍රකාශය එකපාරටම අපිට හඳුනා ගන්න අමාරුයි, තේරුම් ගන්න අමාරුයි. අපි බලමු මේ මොකද්ද බුදුරජාණන් වහන්සේ රූපය සම්බන්ධයෙන් නිබඳු ප්‍රකාශයක් කරන්න කියලා. ඒතරම කජ්ජනීය කියන සූත්‍රයට කජ්ජනීය කියන නම ඒ යෙදিলা තියෙන්නේ ඒ කාදමනවා කියන අර්ථයෙන්. ඉතින් එතකොට අතරම බොහොම ප්‍රබල ප්‍රකාශයක් කොහොමද මේ රූපය විසින් අපුව කාදවන්නේ කියන කාරණය විමසලා බලන්න වටේ. දැන් මේ සූත්‍ර තව ටිකක් එහාට යනකොට බුදුරජාණන් වහන්සේ ඒ ඒ ඒ ස්කන්ධය ගැන විසුණු වහන්සේලාගෙන් කරන විමසීමක් තියෙනවා. සංකින් මඤ්ඤත වික්කවේ රූපං නිච්ඡං වා අනිච්ඡං වා. මහණෙනි මේ රූපය නිත්‍යද අනිත්‍යද කියලා කරන විමසීමක් අන්තර්ගත වෙනවා. එතකොට ඉතින් විසුණු වහන්සේලා උත්තර දෙනවා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 කාමච්ඡන්දාදී නීවරණ, ව්‍යාපාදය, තීන මිද්දේ, උද්ධච්ච කුච්චේ, විචිකිච්ඡාව. ඉතින් මේවා අයින් වෙලා ඒ වෙනුවට හොඳට අරමුණේ හිත පවත් ගන්න පුළුවන් ඒකාග්‍රතාවයක් ඊළඟට නැවත නැවත අරමුණට හිත යොහුසුලුව නංවන්න පුළුවන් හැකියාවක් නැංගුවාට පස්සේ අරමුණ හොඳට විමසන්න පුළුවන් ගතියක් ඊට කායික මානසික සුවයක් ඒ තුලින්ම පැන නැගිච්ච යම්කිසි ප්‍රමෝදයක් ප්‍රීතියක් මෙන්න මේ වගේ යම් අපිට ප්‍රයෝජනවත් වෙන සාධනීය ලක්ෂණ කීපයක් අපේ හිතේ හටගන්නවා. දැන් මේ කටයුත්ත කොහොම දිගට කරගෙන යනකොට දැන් තමයි ඇත්තටම මේ අරමුණ ගැන අපිට සූක්ෂම ලක්ෂණ එළියට එන්න පටන් ගන්නවා. ඒ අරමුණේ විස්තර විභාග අපිට දැනගන්න පුළුවන්කමක් ඇති වෙනවා. එතකොට සමාහලාට මේ ආශ්වාසය ප්‍රශ්වාසය කියන එක දැන් අපි හඳුනගන්නේ සාදුරටත් ආශ්වාසයක් ප්‍රශ්වාසයක් කියලා නෙමෙයි. සමහර විට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 නිරන්තරයෙන් අනිත්‍යත්වයක් ගැබ්දලා තියෙනවා. නිරන්තරයෙන් අනිත්‍ය ලක්ෂණයකට භාජනය වෙනවා. කලින් නොතිබී හටගෙන එසැනින් නිරුද්ධ වෙලා යනවා. කියලා අන්න ඔය ලක්ෂණය අපිට තේරුම් ගන්න පටන් ගන්නවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ තවත් ප්‍රශ්නයක් නගනවා යම් පනානිච්ඡං දුක්ඛං වාතං සුඛං වාත. මහන්නේ මේ යමක් අනිත්‍ය නම් ඒක සැපද දුකද? ඒකකොටත්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 වෙනස් තත්වයකටපත් වෙන්න පුළුවන්. එතකොට ඒකය අපි අර බලාපොරොත්තු නොවන තත්වයක් නම් අපි අකමැති තත්වයක් නම් ඒ තුළින් දුකක් හටගන්න පුළුවන්. ඉතින් එතකොට අපිට තේරෙනවා මෙතන එහෙමනම් මේ විකට පවතින බැරිකම නිසාම විපරිණාමයකට ලක් වීම නිසාම අනිත්‍යත්වයකට ලක් වීම නිසාම මෙතන දුකක් තියෙනවා. ඒතරොන්නේ දුක්ඛ ලක්ෂණයත් යම් කෙනෙකුට හොඳට ප්‍රබලව වැටහෙන්න පුළුවන්.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 එකට මේ මමයි මේ මගේ ආත්මයයි මේ මට අයිති කියලා සලකන්න සුදුසුද කියන ප්‍රශ්නේ තමයි ඊළඟට බුදුරජාණන් වහන්සේ ළඟා. එතකොට විසුණු වහන්සලා උත්තර දෙනවා නෝහෙතම් බන්තේ ස්වාමීනි ඒක එහෙම කලකන්න සුදුසු නැහැ කියලා. දැන් එතකොට අපිට තේරෙනවා මේ නිරීක්ෂණය මතම පදනම් වෙච්ච අවබෝධයක් නේද තියෙන්නේ. ඒක පොතකින් පතකින් අහගත් එකක් නෙමෙයි. එයා අර හිතේ සතිමත් භාවයක් දිනු කරගෙන ඒකාග්‍රතාවයක්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 බුදුරජාණන් වහන්සේ කියනවා තස්මාපිහ භික්ඛවේ යම්කින්චි රූපං අතීතනාගත පච්චුප්පන්නං අජ්ජත්තං වා බහිද්ධාවා ඕලාරිකං වා සුකුමං වා හීනං වා පනිතං වා යන්දෝරේ සම්තිකේවා සබ්බං රූපං මේ සම්මම මේසෝහමස්සු නමේසෝ අත්තාසි ඒව මේතං යථා භූතං සම්මප්පඤ්ඤාය දක්ඛං දැන් බුදුරජාණන් වහන්සේ කියනවා දැන් මේ වර්තමාන වශයෙන් දැකගත්ත ඔය තේරුම් ගත්ත රූප පමණක් නෙමෙයි යම්කිසි අතීතයේ නිරුද්ධ වෙච්ච යම් රූප ස්වභාවයක් තියෙනවා නම් ඒ වයේ තියෙන මේ தත්වයමයි. අනාගතයේ යම්කිසි පහළවිය හැකි යම් රූප ස්වභාවයක් තියෙනවා නම් ඒකටත් අත්වෙන්නේ මේ විරණමමයි. ඊළඟට ඇතුළත කියලා අපි සලකන මේ කය අභ්‍යන්තරයේ කියලා සලකන යම් රූප ස්වභාවයක් තියෙනවා. ඒකටත් අයත් වෙන ඔය ඉරණමමයි. බාහිර කියලා සලකන භෞතික ලෝකයේ තියෙන යම් රූප ස්වභාවයක් තියනවාද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 අයං උච්චති භික්ඛවේ අරිය ශාවකෝ අපචිනාති නො ආචිනාති පදහති න උපාදීයති විසීනේති න උස්සීනේති විදුහේති න සම්භේතේති දැන් මේනවාද සාමාන්‍යයෙන් අපි මේ රූප සම්බන්ධයෙන් කියන්නේ රැස් කරන ගතිය. ඒක මේ වෙනතුන් දන්නවා අපි ලස්සන දෙයක් දැක්කොත් ඉතින් ටක් ගාලා ඒක අරගෙන සල්ලි දීලා අරගෙන ඒක මේ එහෙම නැත්නම් මේක රූප සටහනක් අරගෙන ෆොටෝ එකක් අරගෙන රාමු කරලා තියාගන්න, පැස් කරගන්න, මගේ තියාගන්න තමයි අපි පුරුදු වෙලා තියෙන්නේ. එහෙනම් අපි පුංචි කාලේ නම් ඕක තමයි කරන්නේ. පුංචි කාලේ අපි හිතමු අපි අම්මගේ තාත්තගේ අතාල්ලගෙන අපි ගමනක් දෙමනක් යනකොට පාරේ යම්සේ හදපලක ලස්සන දෙයක් තිබුණා නම්, බෝනික් එකක් තිබුණා නම්, ඉතින් අපි ඒක ඉල්ලලා අඬනවා. අම්මා තාත්තගෙන් සමහර විට ඒක අපිට අරන් දෙනවා. අපි ඒක අතේ තියාගෙන ඒක වැඩහුරු මේ හැඩ ගන්නුනි ඒකත් එක්ක සතුට වෙමි ඒක මගේ කියලා අපි ඒකත් එක්ක සතුට වෙන ගතියක් අයිති කර ගන්න ගතියක් රැස් කර රැස් කරන ගතියක් තමයි තියෙන්නේ අපි ලොකු වෙනකොටත් ඕක වෙන විදිහකට අපි කරනවා ඊට පස්සේ අපි මේ බෝධිසන්ත තියෙන ආසාවක් නෙමෙයි ඊට පස්සේ හැබෑ දේවල් වලට අපි ආසා කරනවා මම කැමති අය ඉන්නවා මම කැමති දේවල් තියෙනවා ඒකට අන්න ඒව මම මගේ කරගන්න මම සතු කරගන්න මට අයිති කරගන්න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 ග්‍රහණය කරගන්න. උපාදාන කරගන්න. මගේ කියලා. එහෙමම නැත්නම් අපි මේ දේවල් එකට කැටි කරලා අපි ගයක් ඇතුළට දාලා ගබඩා කාමරයක් ඇතුළට රස් කරලා එක්ස්ට්‍රැස් කරගන්න. ඉතින් මේ විදිහට තමයි අපි සාමාන්‍යයෙන් කටයුතු කරන්නේ. ඉතින් අපි ධනයක් උපයනවා කියලා කියන්නේ පසු සම්භාරයක් රැස් කරගන්නවා කියලා කියන්නේ එහෙමත් නැත්නම් අපේ ගිනුමක් ප්‍රදත්ත කරනවා කියලා කියන්නේ මේ හැම තැනම තියෙන ඔන්න රැස් කිරීම. ඒක රාශී කිරීම. මගේ කියා ගැනීම. අයිතිය ප්‍රකාශ කිරීම. මේ වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ. දැන් හැබැයි මේක හාත්පසින්ම ප්‍රතිවිරුද්ධ පැත්තක් තමයි බුදුරජාණන් වහන්සේ මේ යෝගාවචරයක් සම්බන්ධයෙන් දේශනා කරන්නේ. උන්වහන්සේ කියන අපචිනාතු නො ආචිනාතු. එයා මොකද කරන්නේ? එයා රැස් කරනවා වෙනුවට එයා ඉවත් කරනවා. අජහතින උපාදීයති. එයා උපාදාන කරනවා වෙනුවට අත හැරලා දානවා. දුරකලා දානවා. ඉසීනේති නෝ උස්සීනේති. එයා කැටි කරනවා වෙනුවට විසිරුවලා හරිනවා. විදුපේති න සම්දුපේති. එයා දල්වනවා වෙනුවට එයා නිවන. හරි මේක බැලුව දැල්මත කොහොමද අපි තේරුම් ගන්නේ? දැන් අපි දන්නවා රූප සම්බන්ධයෙන් දැන් අපි කතා කළා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 මේ කාටත් උරුම වෙච්ච ඒ අනිත්‍ය ලක්ෂණයක් ප්‍රකට වෙන්න පුළුවන්. දැන් අපි අර කලින් කතා කරා බුදුරජාණන් වහන්සේම අහන ප්‍රශ්නේ නිස්සංවා අනිච්ඡං වාති. මේ සඳහනේ නිත්‍යද අනිත්‍යද? ඒකට විසුණාගල පිළිතුරු දෙනවා අනිත්‍යයි කියලා. ඒතර මෙන්න මේ අනිත්‍ය ලක්ෂණය අර විවිධ ධාතුන් හඳුනා ගැනීම, ධාතු ක්‍රියාකාරීත්වය තේරුම් ගනිමින් හසු වෙන යෝගාවචරයාගේ හිතේ ප්‍රමාණිකූල වැඩෙන ධහමක්.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 කියන මෙන්න මේ ලක්ෂණ ටික එයාට අහු වෙන්න ඉඩ තියෙනවා. එයාගේ හිත ඒවට යොමු වෙන්න ඉඩ තියෙනවා. අනේ බඳු මට්ටමදී තමයි දැන් අර තිබිච්ච පෞද්ගලික ලක්ෂණ වෙනුවට මේ යෝගාවචරගේ හිතේ පොදු ලක්ෂණ පැත්තට දැන් හිත මාරු වෙනවා. අවධානය මාරු වෙනවා. දැන් එයාට තේරෙනවා මේතන පඨවිය, ආපෝය, තේජෝය, වායෝය කියලා මෙහෙම සලකන්න විදිහක් නැහැ. නමක් දෙන්නවත් විදිහක් නැහැ. අහවල් ධාතුවයි මේ පහළ වෙලා තියෙන්නේ කියලා යාට නිශ්චය කරගන්න බෑ. හැබැයි මේ පහළ වෙන කොයි දේ ෂණ භංගුරයි අතිශය අනිත්‍ය ලක්ෂණයකටයි පාත් වෙන්නේ මොහොතක් පාසා ඇතුළා නැතිලා යනවා. කියලා අන්න යෝගාචරයේකට තේරුම් ගන්න අවකාශය තියෙනවා. මෙහෙම යම්සි කෙනෙක් මේ රූප දිහා බලමින් මේ කමංගේ කියලා හිතාගත්ත මේ කය දිහා බලමින් ඒ රූප ලක්ෂණයන් හඳුනා ගනිමින් ඒවට ආදාළ ඒ අනිත්‍ය ලක්ෂණය තේරුම් ගනිමින් වාසය කරා නම් අර මේ මේ මට්ටමේදී එයාගේ හිතේ නිරන්තරයෙන් මේ රූපවල පිටිච්චේ ඡායාවන්, මේ රේඛාවන්, වර්ණසතහන්, හැඩතල මේ ඔක්කොම නිකන් නැකිලා යන්න තමයි පටන් ගන්නේ. ඒ ඉස්සර නම් අපි රූපයක් දැක්කහම අර ෆොටෝ එකක් අරගෙන රාමු කළා ඒකේ හැඩ කල සටහන් වර්ණය ඔක්කොම ඉතින් මතක තියාගන්න. නැවත නැවත දකිනවා නැවත නැවත ඒක බලනවා මතක් කරගන්නවා. ඉතින් අපි රැස් කරන ප්‍රතිපදාව තමයි අපේ හිතේ. නමුත් දැන් එහෙම එකක් නැහැ. දැන් මේ දකින්නේ ඉතාම සූක්ෂම මට්ටමකින්. අතිශය සූක්ෂම මට්ටමකින් තමයි එයා දකින්නේ. ඒ දකින්න දකින්න එයාගේ හිතේ පහළ වෙන්නේ නිබ්බුදාව. එයාගේ හිතේ පහළ වෙන්නේ එක්තරාන්දමක එපා වීමක්. ඒ රූප සතහන් නැකියාව. දැන් පඨවිද ආපෝද තේජෝද වායෝද කියලාවත් වෙන් කරගන්න බැරි මට්ටමක් කියලා කියන්නේ එයාට නිශ්චය කරගන්න බෑ මේක මෙන්න අහවල් එකයි කියලා. මේක ආතු පාදද, නිල් පාදද, වල පාදද කියන එකක් අහලකවත් නෑ. පාද හා සම්බන්ධයෙන් හැඩයක් හා සම්බන්ධයෙන් කරතුරු අහලකවත්. ඊට සූක්ෂම වෙච්ච මේක පඨවිය ආපෝය තේජෝය වායෝ කියන දේවත් එයාගාව නෑ බෑ. ඒ වෙනුවට තියෙන සුදු ක්‍රියාකාරකම් රසක්.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 දැන් හිතේ රැඳෙන්නේ නැහැ. සීමාව බිඳලා ගියේ. අපි සාමාන්‍යයෙන් ඇස් දෙක පියාගෙන කයට අවධානය යොමු කරාම සාමාන්‍යයෙන් නම් මේ කයේ පරිමාණය සම්බන්ධයෙන් යම්කිසි ඡායාවක් යම්කිසි ප්‍රමාණයක් අපේ හිත ඇතුලේ තියෙනවා. මේ හරිය අප තියෙනවා, මේ හරිය දෙල්ල තියෙනවා, මේ හරිය ඔළුව තියෙනවා, මේ හරිය කන තියෙනවා. විදිහටකින් ඒ මුළු රූප සටහන ගැන යම්කිසි අවබෝධයක් හැඟීමක් අපේ හිතේ තියෙනවා.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 ඒ සියලු රූප සංඥා දැන් ටිකින් ටික හිතින් ඉවත් වෙලා යනවා. දැන් කලින් නම් අපි ඔක්කොම මතක තියාගෙන හිටියේ. මගේ දිවිමගේ හැඩය මෙන්න මෙහෙම. මගේ දරුවගේ හැඩය මෙහෙම. මගේ ස්වාමියාගේ හැඩය මෙහෙම. මගේ මිතුරාගේ හැඩය මෙන්න මෙහෙම. කියන ඉතින් අපි මේ ඔක්කොම ටික මතක තියාගෙන ඒගොල්ලන්ගේ හැඩතල, හැඩහුරුකම්, වර්ණ සතහන් මේ ඔක්කොම ඉතින් අපේ ඔළුවේ අපි ගොඩ ගහගෙන හිටියේ. නමුත් දැන් ඒවා එකක්වත් එහෙම හිතේ රැඳෙන්නේ නැහැ, කලපදියම් වෙන්නේ නැහැ. ඒවා නිකාම්ම නිකම් බොඳ වෙලා ගිහිල්ලා. ඒ වගේමයි දැන් නිබඳු සත්‍ය උපාදාන කරගන්න හිතට විදිහක් නැහැ. දැන් යමක් උපාදාන කරන්න නම් ඒක යම් සීමාවක්. යම් පරිමාණයක්. වර්ණ සතහනක්, හැඩයක්, නිමිත්තක් අපිට අවශ්‍ය වෙනවා. ඒතර මේ නිමිති ටික ඔක්කොම නැකිලා ගිය පදනමකදී අවස්ථාවකදී පරිමාණයේ ලිහිලා ගිය අවස්ථාවකදී බොඳ වෙලා ගිය අවස්ථාවකදී සීමා මරියාදාවල් බිඳලා ගිය අවස්ථාවකදී ඒවල අපි මොකද්ද අල්ලන්නේ මොකද්ද උපාදාන කරන්නේ ඒකකොට තමයි අන්න හිතට ඒ කලින් කරපු උපාදානය කරගන්න බැරි වෙනවා ඊට පස්සේ එයාට ඒක කැටි කරගන්න බැරි වෙනවා. ඒක තැනකට ගොනු කරගන්න බැරි වෙනවා. ඒක රාශී කරගන්න බැරි වෙනවා. ඒ ඒක රාශී කරගන්න බැරි වෙන නිසාම දැන් විසිරලා ඉතියි. දැන් කායට අවධානය යොමු කළාට කාය නිකන් විසිරිච්ච ගැතියක්. හැමතැනම නිකන් පැතිරිච්ච ගැතියක්. එක තැනකට ගුලි නොවෙච්ච ගැතියක් තමයි සාමාන්‍යයෙන් තියෙන්නේ. ඔන්න ඔය වගේ පැත්තක් යෝගාවචරය තුළ දිනු වෙනවා නම් ඒතර එකwidehatකින් අපිට කියන්න පුළුවන් මේ ධාතු මනසිකාරයක් හරහා මෙන්න මේ යෝගාවචරයේ රූප කර්මස්ථානීය තව තවත් ප්‍රගුණ කරනවා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 කලින් කියන සාමාන්‍යයෙන් මේ මේ මේ රූප අල්ලගෙන දැවෙන ගතිය. ඒක ලස්සනයි කියලා හිතාගෙන ඒක රාගයෙන් දැවෙන ගතිය. ඒක සැකයි මේක එපා කියලා හිතාගෙන මේකටත් එක්ක ද්වේෂයෙන් දැවෙන ගතිය. ඒ වගේමයි මේවා තුල පැටලෙන ගතිය. ඉතින් මෙන්න මේ රාග දේශ මොහ වලින් කලින් පිළිච්ච දැවිල්ල ඒ දහනේ අයින් වෙලා ඒ නිසාම සමනේ වෙච්ච ගතිය. ශාන්ත වෙච්ච ගතිය. සම්පත් වෙච්ච ගතිය. ඒ කියලා නිකන් උදාසීන වෙච්ච ගැතිය. තමයි දැන් පහළ වෙන්නේ. දැන් එතකොට මෙන්න මේ ලක්ෂණ ටික අපේ හිතේ ගොඩනැගීගෙන එනවා නම් එහෙමනම් පින්වත් අපිට කියන්න පුළුවන් අන්න මේ අජ්ජනීය සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන එයා දැන් රැස් කරන කෙනෙක් නෙවෙයි එයා ඇවිල්ලා ඔක්කොම විසිරුවා හරින කෙනෙක්. එයා ඇවිල්ලා උපාදාන කෙනෙක් කෙනෙක් නෙවෙයි අතහැරලා දාන කෙනෙක්. එයා ඇවිල්ලා දේවල් ඒකරාශී කරන හැටි කරන කෙනෙක් නෙමෙයි දේවල් ඉවත් කරලා විසිරුවා හරින කෙනෙක්. එයා ඇවිල්ලා කවුරුරටත් රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් දැවෙන කෙනෙක් නෙමෙයි. ඒ වෙනුවට ඒ දැවීම නිවා ගන්නවා වූ කෙනෙක්. එතකොට අපි අපි මෙතෙක් කාලයක් කළා තිබුණා නම් ඔන්න ඕක අනිත් පැත්ත. මෙතෙක් කාලයක් අපි කළ තියෙන පුළුවන් තරම් රැස් කරලා, ගොඩ ගහගෙන, උපාදාන කරගෙන ඒවැ රූප සටහන් හිතේ තැම්පත් කරගෙන රූප ඡායාවන් හිතේ ඇඳගෙන ඒ නිසාම රාග දේශ මොහයන්ගෙන් නිරන්තරයෙන් දැවෙමින් තමයි අපි කාලය ගත කරලා තියෙන්නේ. නමුත් දැන් ඔකේ ප්‍රතිවිරුද්ධකක් තමයි දැන් සිද්ධ වෙන්නේ. දැන් එයා වැස් කරනවා වෙනුවට දැන් විසිරුවා හරිනවා. උපාදාන කරනවා වෙනුවට අතහැරලා දානවා. ඊළඟට කැටි කරනවා වෙනුවට බිඳහැරලා දානවා. රාග දේශ මොහයන්ගෙන් දැවෙනව වෙනුවට එතන එතන ඒ දැවීම් සමනය කරමින් නිවාදමමින් වාසය කරනවා. ඒතර මෙන්න මේ කටයුත්ත අපිට කරගන්න පුළුවන් නම් රූප හා සම්බන්ධයෙන් එතකොට මේ රූපයට අපිව කාදමන්න විදිහක් නැහැ. දැන් රූපය කොහොමද අපිව කාදමන්නේ? අපි දන්නවා අපේ සාමාන්‍යයෙන් රූපය හා සම්බන්ධයෙන් අවධානයක් තියෙනවා. ඒ අවධානය තීව්‍ර වෙනවා අපි හිතමු මේ රූපයට ඔන්න දැන් ලෙඩක් හැදෙනවා. දැන් අපි හිතමු යා උණක් ගත්තා. හෙම්බිරිස්සාවක් හැදුණා. එහෙම නැත්නම් කකුලක් කැඩුනා. අතක් කැඩුනා. දැන් එතකොට අනිවාර්යයෙන්ම මේ කය අවධානය ඉල්ලනවා. ඉතින් නිරන්තරයෙන් එතකොට මේ කය දිහා බලන්න ඕනේ, ලෙඩද දෙහෙත් කරන්න ඕනේ, දේස් ටික පොවන්න ඕනේ, නාවන්න ඕනේ, හවන්න ඕනේ. ඉතින් එතකොට නිරන්තරයෙන් මේ කය අපේ අවධානය උදුරා ගැනීමෙන් තමයි වාසය කරන්නේ.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 හිතට වමනයි ටිකක් විවේකීව නිදහසේ සැහැල්ලුවෙන් ඉන්න. නමුත් එහෙම ඉන්න විදිහක් නෑ ඔන්න කය ලෙඩ වෙනවා. ඒක කය නිරන්තරයෙන් හරදර කරනවා. ඒකට ඉතින් අර අවධානය, ඒ නිදහස් බව, සැහැල්ලු ගතිය හිතට අහිමි වෙලා එයා ඉතින් කරදරකාරී බොහොම වෙහෙසකර තත්ත්වයක්, පීඩාකාරී තත්ත්වයක් තමයි අත්දැකීම් කාලේ ගත කරන්නේ. එහෙම නැත්නම් දැකපු රූපයකට හිත ඇදිලා ගිහින් ඒකේ හිත බැහැගෙන උපාදාන වෙලා. එතකොටත් අර නිදහස අහිමි වෙනවා. දැන් කලින් නම් හිත බොහොම සැහැල්ලුවෙන් පාවෙනවා වගේ කොහොමවත් හිතලා නැතුව පිළිපු තත්ත්වයක්. හැබැයි දැකපු රූපයක් ඒක පාටම හඳුන ආකර්ශනීයයි. ගන්නෙම නෑ ඒක අස්සට ගිහිල්ලා හිත රිංගගත්තා. ඊළ උපාදාන කරගත්තා. හොඳටම හිර වුණා. ඉතින් එතකොට අන්න හිතේ නිදහස අහිමි වෙනවා. ඒක බුදුරජාණන් වහන්සේ කියන්නේ උපයෝගිත්වයේ අනුමුක්තෝ අනුපයෝ විමුක්තෝ. හරිනේ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 ඒ රූපය විසින් පාදමමින් තමයි කාලය ගත කරන්නේ. එතකොට <clears throat> නිරන්තරයෙන් එයා අවධානය උදුරා ගැනීමෙන් තමයි කාලය ගත කරන්නේ. ඒ අවධානය තවකා යොමු කර ගැනීමෙන් තමයි කාලය ගත කරන්නේ. ඒ වගේමයි මේ හිත දැවෙමින් තමයි කාලය ගත කරන්නේ. ඒ රූපයේ තියෙන යම් අකමැති තත්ත්වයක් හරහා දැවීමක්, කැමැති වීමක් හරහා එක්ක දැවීමක්, ඒකේ තියෙන අංග ප්‍රත්‍යංගේ නිමිති ගන්න ගිහිලා ඒ තුල මුලා වීම සිදු වෙමින් තමයි එහෙමනම් කාලය ගත කරන්නේ. ඒතර ඔන්න ඔයගේ සත්‍යයක් තමයි එතන අපේ මේ රූපස්කන්ධය ගැන කලකල බැලුවාම සාමාන්‍ය වශයෙන් සිද්ධ වෙන්නේ. ඉතින් මේ සත්‍යයයි වේදනාස්කන්ධය සැලකුවොත් සිද්ධ වෙන්නේ. අපි හිතමු සාමාන්‍යයෙන් වේදනාව අපි හඳුනා ගන්නවා සැප දුක් උපේක්ෂාවන් කියලා. දැන් අපි සැප වේදනාවක් කරහා යනකොට ඒ සැප වේදනාව නිරන්තරයෙන් අපි අභිරමණය කරනවා. ඒකට වඩා හරි කැමැත්තක් තියෙනවා. ඒක ඉල්ලන ගතියක් තියෙනවා. ඒකෙන් හොඳ අසතුටක් බුද්ධි වෙනවා. ඒක හරිම හොඳයි. තව මට මේ බුද්ධි වෙන්න ඕනේ. කියලා අපි මේ සැප වේදනාව ඉල්ලන ගතිය, ඒකෙන් ලොල් වෙන ගතිය තමයි සාමාන්‍යයෙන් තියෙන්නේ. ඉතින් එතකොට අන්න හිතේ කවතම මේ වේදනාව ගොඩ ගැහෙන්න ගන්නවා. රැස් වෙන්න ගන්නවා. කලපදියම් වෙන්න ගන්නවා. ඒවා හිතේ ඇඳෙන්න ගන්නවා. මුල් බැස ගන්නවා. එහෙමත් නැත්නම් වෙනස් වශයෙන් කියනවා නම් ඒ සැප වේදනාවන් හරහා රාග අනුසයක් අපේ හිතේ වැඩෙන්න ගන්නවා. ඒක සමහරවිට අපිට තේරෙන්නේ නැහැ මෙච්චර ගැඹුරක් මේක ක්‍රියාත්මක වෙනවායි කියන එක අපිට තේරෙන්නේ නැහැ. අපි යම් හෝ සැප වේදනාවක් හරහා යනකොට අපිට මේක ඒ තුළ මුසපත් වෙලා ඒ තුළ සතුට වෙලා ඒකම අල්ල බදාගෙන ඉන්න තමයි පුළුවන් තරම් උත්සාහත් වෙන්නේ. ඒ හරහා අර හිතේ සිද්ධ වෙන පරිවර්තන හිතේ තිබිච්ච රාගාංශය තව තව වර්ධනය වීම ගැන අපිට එක්තරා අවබෝධයක් නැහැ ඒ වන්දනත් අපි දුක් වේදනාවක් හරහා යනකොට ඉක්මනට මේ දුකෙන් පැනලා යන්න හදනවා ඒක ප්‍රතික්ෂේප කරනවා අපි අඬනවා වැළපෙනවා මේ විදිහට දුකත් එක්ක ගැටෙන ගතිය නිරන්තරයෙන් මෙහෙමනම් සිද්ධ වෙනවා. මේ දුක් වේදනාවක් හරහා යනකොට ඒ අපේ හිතේ සිද්ධ වෙන දුක පිළිකෙව් කරන ගතිය, ගැටෙන ගතිය හරහා නිරන්තරයෙන් පටිඝානුසයක් අපේ හිත ඇතුලේ වර්ධනය වෙනවා. ඊට පස්සේ අපි සාමාන්‍යයෙන් විපේක්ෂා වේදනාවන් ගැන තැකීමක් කරන්නේ අපිට ඒවා හරිම ඒකාකාරී. ඒ නිසා අපි පුළුවන් තරම් ඒ වගේ අවස්ථාවවලදී හරිම ඒකාකාරී කියලා සැප වේදනාවක් ඉල්ලන ගැතිය තමයි කියන්නේ. මොකද මේ උපේක්ෂා වේදනාව සම්බන්ධයෙන් අපි නොදැනුවත්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 උපේක්ෂා වේදනාවක් වශයෙන් අත්දැක ගන්න උත්සාහ කරනවා. එතකොට ඒ ඒ වේදනාව ඒ ඒ ආකාරයෙන්ම තේරුම් ගන්න උත්සාහ කරනවා. මේ බඳු ක්‍රියාවලියක් නම් අපි දිගට කරගෙන යන්නේ. එතකොට අර සැප වේදනාවේ තියෙන මුලා කරන ගතිය ටිකක් දැන් ඔන්න අඩු වෙනවා. දුක් වේදනාවේ තියෙන ගැටෙන ගැටි තව ටිකක් දැන් අඩු වෙනවා. උපේක්ෂා වේදනාව ගැන සෑහෙන දුරට දැන් දැනුවත් බවක් යෝගාචරයේ තුල ඇති වෙනවා.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 ඒවා හැමෝටම උරුම වෙච්ච පොදු ලක්ෂණයක් පැත්තට හිත මාරු වෙනවා. ඒ වගේම මෙතෙන්දී දැන් සැප වේදනාය, දුක් වේදනාය, උපේක්ෂා වේදනාය කියලා මේ වර්ගීකරණයක් අපි කලින් කරගෙන ඒවා දිහා බලාගෙන අධ්‍යයනය කරගෙන වාසය කළාට පස්සේ ඒවා වෙනුවට මේ කොයි එකෙත් තියෙන අනිත්‍ය ස්වභාවය. මේ වේදනාවක් ඇති වෙලා නැතිලා යනවා නේද? ඒකත් විපරිණාමයක ලක් වෙනවා නේද?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 දුක් වේදනාවට දීලා තියෙන අධික වටිනාකම. මේ ටිකක් ඉවත් වෙලා ඔක්කොම නිකන් සමහන් වෙච්ච ගැතියක්. ඔක්කොම නිකන් කලවම් වෙච්ච ගැතියක්. ඒ ඒවට විශේෂ වටිනාකමක් නෑ. මේවා දෙකක් දෙදෙක් වේදනා කියන තැන බලන්න පුළුවන් ගැතියක් යෝගාවචරයට ලැබෙනවා. දැන් එතකොට ඇත්තටම හිත සෑහෙන දුරට සියුම් වෙලා, කපේ හොඳට සියුම් වෙලා, සම්පදන්නේ හොඳට වැඩිලා මේ සෑම කුඩා කුඩා වේදනාවක්ම අධ්‍යයනය කරන්න පුළුවන් තත්ත්වයක් ඒ හිතේ ඇති වෙලා ඔන්න වගේ තත්ත්වයක් තමයි යාගේ තියෙන්නේ. ඒතර ඔන්න වගේ මට්ටමකදී තමයි හොඳට අනිත්‍ය ලක්ෂණයක් ඒ යෝගාවචර හඳුනගන්න පුළුවන්. අර නිස්සං වා අනිස්සං වාති කියලා බුදුරජාණන් වහන්සේ අහන ප්‍රශ්නේ. එතන තමයි ආත හැක නැතුව පිළිතුර දෙන්න පුළුවන් මේක අනිත්‍යයි කියන්නේ. මොකද දැන් ආයි වර්ගීකරණයක් කරන්න අවශ්‍ය නැහැ. කොයි වේදනාවෙත් තියෙන්නේ මොහොතක් පාසා ඇතිලා නැතිලා යන ස්වභාවය. ක්ෂණ බංගුර භාවය. ඔන්නේ தත්ත්වය යෝගාවචරයේ අත්දකින පදනමකදී එයාට තේරෙනවා මේ අනිත්‍ය භාවයේ නිරන්තරයෙන් මේ ඕන වේදනාවක් කරනවා බිඳෙනවා ඒකට භාගනේ වෙනවා පාත්‍ර වෙනවා. ඒක එතන තියෙන දුක. මොකද මේ සැප වේදනාවක් කියන එක දිගට එහෙනම් පවතින්න ඕනේ ඒක මම සැපයි කියලා කලකන්නේ. නමුත් ඒකස්ස තියෙන නිරන්තර ඇති වෙන තේම් ප්‍රවාහයක් නම් කොහොමද මම ඒ බඳු තත්වයකදී සැපක් බලාපොරොත්තු වෙන්නේ? ඒක සැපයි කියලා කියන්නේ කොහොමද? ඒකකට තමයි අර බුදුරජාණන් වහන්සේ ළඟන ප්‍රශ්නෙට පිළිතුරු දෙන්න පුළුවන් මෙතන තියෙන දුකක් කියලා. සංවා අනිත්සං වාති කියලා අහන ප්‍රශ්නේදී දුක අනිත්‍යයි කියලා පිළිතුරු දෙනවා. ඊට පස්සේ සම්පාරානිච්ඡන් දුක්ඛං වාතං සුඛං වාති. මේක වෙනවා සපද්ද දුක්ඛ දෙලකට තියෙනවා.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 ඊට පස්සේ මේ ඇතුළතයි කියලා සලකන්න පුළුවන් ඕනම වේදනාවක්. බාහිර පහළ වෙන්න පුළුවන් ඕනම වේදනාවක්. ඊළඟට හලුයි කියලා සලකන ඕනම වේදනාවක්. සූක්ෂමයි කියලා සලකන ඕනම වේදනාවක්. ඊළඟට දුර්වලයි නැත්නම් අපි අකමැති ඒ තරම් ප්‍රණීත බවක් නැති කියලා සැලකන ඕනම වේදනාවක්. එහෙම නැත්නම් ප්‍රණීතයි කියලා සැලකන ඕනම වේදනාවක්. ළඟ පහළ වෙන ඕනම වේදනාවක්. ඈත පහළ වෙන ඕනම වේදනාවක්. මේ විදිහට මේ සියලුම වූ වේදනාවන් බුදුරණාහි අර එකක්වත් මමය මගේ මගේය මගේ ආත්මය කියලා කලකන්න සුදුසු නැහැ කියලා එහෙනම් අර කව කවදුරටත් මේ සම්ලයන් හා සම්බන්ධ අපේ අවබෝධය දියුණු කරලා දෙනවා. මුලදී අපි ඒක අපේ කයට දාගෙන ඒ තුළින් ප්‍රත්‍යක්ෂ අවබෝධයක් අද්දුකු අවබෝධයක් පිටර ගන්නවා ඒකම අපි තවදුරටත් විස්තර කරමින් අනුමාන ඥානයකින් ණය විපස්සනාවකින් අපි සාධුණු කරමින් ඒ සියලුම වේදනාවන්ගේ යථා ස්වභාවය වෙන මේක. එහෙනම් අපි ඒක තව තව පුළුල් කරගන්න. ඒ අවබෝධය පුළුල් කරගන්න. එතකොට ඉබඳු පදනමකදී ඒ හිත අලවන්න විදිහක් නැහැ. මේ සැප වේදනාවට ඇලෙන්න නම් මේක ගැන ලොකු ආරෝපයක් තියෙනවා. ඒ ගැන ලොකු ආසාවක් තියෙනවා. ඒ ගැන සතුට වෙනවා. ඒක ලොකු වටිනකමක් දෙන්නවා. දැන් මෙතනදී කරේ ඒක සම්පූර්ණ අනිත් පැත්ත. අපි නිරන්තරයෙන් මේක සූක්ෂමව අධ්‍යයනය කරමින් ගියා. ඒක ඇතිවීම තේ ස්වභාවයක් හඳුනාගත්තා. ඒකෙන් පෙළෙන බව අඳුනාගත්තා. ඉතින් එහෙමනම් ඒ බඳු තත්වයක් මමය, මගේ, මගේ ආත්මය කියලා ගන්න සුදුසු නැහැ කියලා තේරුම් ගත්තා. උපමනක් නෙමෙයි මේක මුළු බාහිරටම මුළු කාලත්‍රයටම මේක පතුරවවත් බැහැ. දැන් ඉතින් ඒ හිත කිසිම අන්දමක වේදනාවක ඇලෙන්න සුදුසුකමක් නැහැ. එමනම් වේදනාව සම්බන්ධයෙන් අර බුදුරජාණන් වහන්සේ කියන අපචිනාතිනෝ ආචිනා. දැන් යාට මේ වේදනාවන් රැස් කරන්න උවමනාවක් නැහැ. අයි සැප වේදනාව ගොඩ ගහගන්න ඕනේ කියලා සැප විඳින්න ඕනේ කියලා සැප හමාගෙන යන්න දැන් මේ යෝගාසනට උවමනාවක් නැහැ. ඊළඟට පහළ වෙන සැප වේදනාවන් අල්ලගන්න, උපාදාන කරගන්න, ග්‍රහණය කරගන්න ඒ හිතට දැන් වමනාවක් ඊළඟට ඒ පහළ වෙන වේදනාවන් කැටි කරගන්න, ගොනු කරගන්න, මල්ලක දාගන්න එහෙම දැන් වමනාවකුත් ඊළඟට මේ වේදනාවන් මූලික කරගෙන හිතේ පහළ වෙන රාග, ద్వේෂ, මෝහයන්ටත් දැන් ඉඩක් නැහැ. මේ වේදනා පහළ වෙනවා. හැබැයි ඒවා හා සම්බන්ධයෙන් ඇල්මක් එහෙමත් නැත්නම් ඒවා හා සම්බන්ධයෙන් ගැටුමක් හිතේ දැන් පහළ වෙනවා. සුඛං වේදනං වේදියති විසංයුක්තෝකං වේදියති. දුක්ඛං වේදනං වේදියති විසංයුක්තෝකං වේදියති. අදුක්ඛම සුඛං වේදියති විසංයුක්තෝකං වේදියති. ඔය විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් ඒ ඒ ඒ જાතියේ වේදනාව පහළ වෙනවා හැබැයි ඒවෙන් ඉවත් වෙලා තමයි දැන් වේදනාවන් දැකගන්නේ. දැනගන්නේ. ඒවා තුළ බැහැ ගැනීමක් නෑ. ඒවා අස්සට පෙන්වා ගැනීමක් නෑ. ඒවා උපාදාන කිරීමක් නෑ. ඒවා මගේ කියා ගැනීමක් නෑ. වෙනත් අතකින් කියනවා නම් මේ වේදනාව මූලික කරගත්ත කෙලෙස්. හිතේ පහළ වීමක් නෑ. එහෙමනම් මේ වේදනාව පහළ වෙලා අදිර වෙලා යාවි. හැබැයි මේ වේදනාව මූලික කරගත්ත වේදනාව නිසා පහළ වෙච්ච රාග දේශ මොහයන් දැන් මේ හිතේ ක්‍රියාත්මක වෙන්නේ. එමනගේ රාග දේශ මොහයන් ගෙන් දැවීමක්, දැල්වීමක්, අත්තු වීමක් මේ හිතේ දැන් සිද්ධ වෙනවා. එහෙමනම් දැන් එයා හිත නිවනිවා තමයි වාසය කරන්නේ. ඉස්සෙල්ලනම් පැමිණෙන පැමිණෙන දුක් වේදනාවෙන් හිත දැවෙමින්, ගැටෙමින්, විලාප තබමින් වාසය කළා. දැන් හැබැයි එහෙම එකක් නැහැ.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 ඒ යෝගාචරයේ අවධානය උදුරා ගන්න මේ වේදනාවන් වලට දැන් හිතියාවක් නෑ. ඒ හිතට වේදනාවක් දෙන්න දැන් මේ වේදනාවන් වලට හිතියාවක් නෑ. මේ වේදනාව මේගොල්ලන්ග පාඩුවේ ඇතුළන්න කියලා යනවා. හිත එයාගේ පාඩුවේ ඉන්නේ. හිතට ඉන්න පුළුවන් කමක් ඇතිලා තියෙනවා තමන්ගේ පාඩුවේ. හිතට ඉන්න පුළුවන් කමක් ඇතිලා තියෙනවා කිසි වෙහෙසක් නැතිව.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 මේ වේදනාවන් විසින් මේ හිත හාදමමින් තමයි වාසය කරලා තියෙන්නේ. අනාගතයේදී පහළ වෙන්න පුළුවන් වේදනාවන් විසින් මේ හිත හාදමමින් තමයි වාසය කරන්නේ. නමුත් දැන් යෝගාචරයේ කර නිවරදිව විපස්සනාවක් දිනු කිරීම නිසා මෙන්න මේ හාදමීමෙන් නිදහස් වෙනවා. හාදමීමකට ලක් නොවේ. කොහොම ස්වාධීනව නිදහසේ වාසය කරන්න පුළුවන් තත්ත්වයක් තමයි එහෙනම් දැන් යෝගාචරය අද්දන්නේ. අන්න ඒ බඳු මට්ටමකදී එයා කිසිවක් වේදනාවන් රැස් කරන්න යන්නේ ඒ වේදනාවන් පහළ වෙන ඒවා නිකන් එහෙම්ම තල්ලු කරලා ආනවා ඉවත් වෙලා යනවා බහැරට යනවා එහෙමත් නැත්නම් ඒවා දුරු කළා හරහා උපාදාන කරන්න යන්නේ ඒවා ගොඩ ගහගන්න යන්නේ රැස් කරන්න යන්නේ ඒවා පිළින් මේ රාගයක්, ද්වේෂයක්, මෝහයක් පහළ කරගන්න යන්නේ එතකොට එයාගේ හිත දැන් උපාදීනවයි කියන්නේ. තේරෙන්නේ. උපාදාන වලින් තොරවයි පවතින. වේදනා මත පිහිටාගෙන නෙමෙයි දැන් එහෙමනම් ඒ හිත තියෙන්නේ. ඔන්න ඔයගේ තත්ත්වයක් තමයි එහෙමනම් අපිට තේරුම් ගන්න පුළුවන් දැන් මේ බුදුරජාණන් වහන්සේ කියන අපචිනාති නොආසිනාති. ඒ හිත මේ වේදනාවන් කිසිවක් රැස් කරන්න යන්නේ නැහැ. ඒවා ඉවත් කරමින් වාසය කරනවා. අදහතින උපාදීයති. ඒවා ඉවත් කරමින් වාසය කරනවා උපාදාන කරන්නේ නැහැ. ඉසීනේ තුනෝ උසීනේ. ඒවා විසුරුවා හරින්න වාසය කරනවා ඒවා කැටි කරන්නේ නැහැ. විදූපේති න සම්බේතේ. ඒ වේදනා තුලින් දැවිල්ලක් ඇති කරගන්න නැහැ. ඒ වෙනුවට ඒවා නිවා දමමින් වාසය කරනවා. එමන තුනදී අපිත් මේ කරුණු කාරණා ටික ටික තේරුම් ගනිමින් කොහොමද රූපස්කන්ධය කැටි කරන්නේ නැතුව, රැස් කරන්නේ නැතුව, ගොඩ ගහන්නේ නැතුව, උපාදාන කරන්නේ නැතුව. ඒ වෙනුවට ඉවත් කර දමමු. රැස් කරගන්න නැතිව, කැටි කරන්න යන්නේ නැතිව, ගොනු කරන්න යන්නේ නැතිව, විසුරුවා දමමු. උපාදාන නොකරමු. නිවාදමනි වාසය කරා. ඒ වගේමයි වේදනා ස්කන්ධය කොහොමද අපි රැස් කරන්නේ නැතුව, ගොනු කරන්නේ නැතුව, කැටි කරන්නේ නැතුව ගොඩ ගහගන්න නැතුව, උපාදාන කරන්න නැතුව ඒ වෙනුවට විසුරුවා දමමු, ඉවත් කරමු, අතහැර දමමු. ඒ තුලින් දැවිල්ලක් ඇති කරගන්න නැතුව කොහොම සහනශීලීව වාසය කරන්නේ. අපේ හිත කොහොමද එවන් තත්ත්වයක හවස්වා කියන එක තමයි අපි ප්‍රායෝගිකව හඳුනගන්න උත්සාහ කරන්නේ. ඒ සඳහා සංසමග පෙන්වීමක්, දිරිගැන්වීමක් අද දින ධර්ම දේශනාවෙන් සිදු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්ම දේශනාව අවසන් කරනවා. සිරදනාතම පෙරවන් සරණයි.